ලංකා නිදහස් පක්ෂය දැන් පක්ෂයක් විදිහට මැතිවරණයට පිටින් සූදානම් වෙලා සිටිනවා. අපි සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ඊළඟට පිටවන ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රාර්ථනාවක්මයි ඒ බලාපොරොත්තු සහාය සඳහා තමයි සියලු කඩු සූදානම් වෙන්නේ. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂයේ නායකත්වය බාරගත් දවසේ ඉඳන් මේ පක්ෂය කැඩෙන්න දෙන්නේ නැතුව පක්ෂය එකතු කරන වැඩසටහනේ තමයි කටයුතු කරේ. ඒ නිසා අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා පක්ෂයක් විදිහට ඉතාමත් ශක්තිමත් මේ මැතිවරණ සඳහා මුහුණ දෙන්න.